තවත් මේ ප්‍රශ්නයක් යමෙකු ලොවේහි අසාර බව දුටු විට નિરાයාසයෙන් අත්හැරී නොඇලී මිදී යනවා යයි අසා ඇත. එබඳු අයෙකු නැවත නැවතත් අත්හැරීම වෙත්වා නොඇලීම වෙත්වා මිදීම වෙත්වා නිවනම වෙත්වා යයි මෙනෙහි කිරීම අවශ්‍යද කියලායි අහන්නේ මේකේ ප්‍රශ්නයක් අහනවා ඉතින් මෙනෙහි කිරීම වතක් වෙනවද නැද්ද කියලායි මේ තව ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ලා ප්‍රශ්නෙටම අදාළයි මේ ප්‍රශ්නේ. මොකද පෙන්වන්නේ අසාරත්වයේ දකින්න එක එකපාර සිද්ධ වුණා නම් පූර්ණ අසාරත්වයේ දැක්කනම් එහෙම අරිහත්ත්වයටපත් වෙනවා. අරිහතුන් වහන්සේ නම් කරන කටයුතු කරලා ඉවරයි. බ්‍රහ්මචර්යාව පූර්ණ කළා මීටිහා කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියන තැනට නිගමනය එනවා. එහෙනම් තවත් උන්වහන්සේට අතහැරීම වෙත්වා නොයල්ම වෙත්වා කියලා පැතුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ওই ටිකේ පැතුමෙන් වැඩක් වෙන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වා විදිහමයි. හේතුප්‍රත්‍ය සහිතනම් අලෝභ ආදේශ අමෝහ සහගත මානසිකත්වයකින් යුක්තව එබඳු විදර්ශනාවට ගෝචර වෙන අරමුණක් නිතර සිහි කරමින් ප්‍රත්‍ය ලැබලා අන්නේ හේ නිවන් දැකීමට අවශ්‍ය කරන හේතු ප්‍රත්‍ය සහිතයේ ඒ තමාගේ කාරණේ සිද්ධ වීමට අදිෂ්ඨාන කර ගැනීමක් කරනවා නම් ওই විදිහට ඒක මග වැඩිවීමට උපනිශ්‍රේ වෙනවා අතහැරීම නැතයි අතහැරීම වෙත්වා නොඇලීම නැතයි නොඇලීම වෙත්වා ආදි වශයෙන් කියන එක වතක් නෙමෙයි වතේ සීමාව ඉක්මවනවා වත කියන්නේ විතරලා වෙනස් දෙයක් ඕක හොඳට තෝරා ගන්න ඕනේ වෙනස. වතේ ස්වභාවයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මොකක්වත් වෙන දෙයක් කියන්නේ නැතුව මේ යථාර්ථයක් පෙන්වන්න දන්නේ නැතුව විවිධ ක්‍රියාපටිපාටීන් වෙන මෙන්න මෙහෙම කර කර හිටහංකෝ නිවන් දකින්නවා කියලා. ප්‍රඥාවේ සම්බන්ධයක් එතෙන්ට නැහැ. ප්‍රඥාවෙන් දැකිය යුතු නිවනට යම් කිසි ක්‍රියාකලාපයක් පනවනවා. ප්‍රඥාව මුල් කරගෙන යමක් දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමී ගන්නේ නැතුව විවිධ ක්‍රියාකාරකම් පනවනවා. ඒ ඉස්තරත් ඔය ක්‍රමී තිබුණා. දුකෙන් නිදහසෙන් නම් බල්ලෝ වාගේ හිටහංකෝ. බල්ලා වාගේ කෑම කපන්, බල්ලා වාගේ බිම බුදියා ගනින්. ඉතින් බල්ලා වාගේ නිර්වත්ව හිටපන්. ඒක හරකා වාගේ තනකොළ කාපන්. ඒවා තමයි රාජ වෘත, ගව වෘත ආදී වශයෙන් කිව්වේ. එළුවා වායි ගස්වල කොළ කකා ඔය හිටපන්. ඒ තව ක්‍රමයක්. ඉතින් මෙහෙම ක්‍රියාවලියක් කරනකොට මොලයක් මොන්නේ මොලේ කරන්දක් ගන්න නැති එකත් ඔයවා කර කර හිටියා. ඉතින් ඉඳලා හිටන් හිතා ඉන්නවා දැන් මම මෙච්චර කාලයක් මේ වතරයක් අහ ඉතින් මම දැන් ඉතින් දුකෙන් නිදහස් වෙයි. ඊටාම මන්ද බුද්ධිකයි. කිසිම හරයක් ඇති තේරුමක් ඇති වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් ඔයගේ සමහර අයට කියනවා ඔබ මෙන්න මේ ගහමුලී යන්න එපා. මෙන්න මේ ගහමුල විතරක් කරේ කරේ හිටපන්. එයින් එහාට නොගිහින්. එතකොටම නිවන් දකින්නවා. නැත්නම් මෙන්න මේ සීමාවක් දෙනවා. ආවල් ගහෙන් එහාට. විතර නැගෙනහිර පැත්තේ අහවල් තෙනින් එහාට. බස්නාහිර පැත්තේ මේ අහවල් තෙනින් එහාට මෙහෙම යන්නේ නැහැ. ඔහොම ඒවා සමාදන් වෙනවා. සීමා තියලා. ඒ හතර සීමාවක් වෙන් කරලා දාලා හතර සීමා ඇතුලේ ඉන්නව පොරොන්දු වෙලා. මොකද? ඒ එක එකලාගේ මත. එතකොට තමයි නිවන් දකින්නේ. ඇද්දක පියාගෙන හිටහංකෝ. බලන්නේ නැතුව. එතකොට නිවන් දකින්න. තව කෙනෙක් එකක් කියනවා. කිසිම කල්පනා කරන්න පුළුවන් හැකියාවක් නැති එක එක්කෙනාගේ මෝඩ කතා. ඔහොම එක එක්කෙනා කියනවා කතා. කන් දෙකේ ගහගනින්කෝ පුළුන් කෑලි දෙක මොනවා හරි කමන්නේ මූඩි දෙකක් හරි ඇහි නැති වෙන්න. ඒතොර නිවන් දකින්න. මේ තව එක්කෙනෙක්ගේ ඇත් දෙක තියාගෙන කණෙක් වාගේ හිටපන් කන් දෙක තියාගෙන බිහිරෙක් වාගේ හිටපන්. ඒතොර නිවන් දකින්න. දැන් මේවා තමයි වත් කියන්නේ ඔන්නෝම මේවට. ප්‍රඥාවෙන් යථාර්ථයක් දැනගෙන මෙන්න මෙහෙම කළොත් මේ ආකාරයට වෙනවා. ඒ ආකාරයේ කොච්චර හොඳද? ප්‍රඥාවෙන් නිගමනය කරලා තමන්ගේ මානසිකත්වය ඉතින්ට අධිෂ්ඨාන කර ගැනීම ඒක වතක් නෙමෙයි. ඒක උපනිශ්‍රයක්. ඉතින් වතයි උපනිශ්‍රය වෙන කාරණේ දෙක තෝරා ගන්න ඕනේ හොඳට. එහෙම තෝරාගත්තේ නැත්නම් මේ උපනිශ්‍රය සම්පත්තිය ලබා දෙන දෙයට වත කියලා රැවටෙනවා. ප්‍රාර්ථනා කියලා රැවටෙනවා. ප්‍රාර්ථනාව කියලා කියන එක එකක්. පතපතා ඉන්නවා කියන එක. නම් මේ වෙත්වා කිව්ව පළියට පැතුමට වැටෙන්නේ නැහැ. යම් අදිෂ්ඨානය සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන ප්‍රඥාවෙන් යථාර්ථය තෝරාගත්තාම අන්නේ පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒක හේතු ප්‍රත්‍ය සහිත දෙයකින් ලැබෙන බලාපොරොත්තුවක්. එන සත්වෙයින්ට දුකක් නැති වෙනවා මෙන්න මේ ක්‍රමයට කියලා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන. ඒ හේතු ප්‍රත්‍ය දැක්කට පස්සේ අනේ මේ ලෝක සත්වය විඳින අනන්ත දුකට හේතු වෙන මේ උන්ගේ තියෙන ලෝභ දේශ මොහ අහේතු ගති නැති වෙලා මේ ලෝක සත්‍යයෙන් අන්නේ අලෝභ අධේශ මොහ ඇති වුණා නම් කොච්චර වටිනවද අන්නේ අදහතින් කරුණාවෙන් හිතක් ඇති වෙනවා ලෝක සත්‍යයට ඒ බඳු යහපත සිද්ධ වෙත්වා කියලා ලෝක සත්‍යය අලෝභ වෙත්වා අද්වේෂ වෙත්වා අමෝහ වෙත්වා ඒ අලෝභී අධේශයේ අමෝහයේ බොහොම හොඳ හේතු සුගති හේතුවක් යහපතට හේතු වෙන ක්‍රියාමාර්ගයක් ඔවුන්ට ලැබෙත්වා. දන් දෙන්න හිතෙත්වා. පින් කරන්න හිතෙත්වා. යහපත කරන්න හිතෙත්වා. නිවන් මාර්ගට හිත යොමු වෙත්වා. මේ ආදි වශයෙන් මේ ප්‍රාර්ථනා කියව පළියට මේ සියල්ල නිකන් අර හිස් පැතුන් නෙමෙයි. ප්‍රඥාවෙන් කරුණු තේරුම් අරගෙන දයානුකම්පාවෙන් මතුවෙන වචන. ඉතින් ඒ නිසා පැතුමයි ඕකයි දෙක තෝරා ගන්න ඕනේ. ඕක තෝරාගන්න බැරුවාම මේ ධර්මයේ කොටසක් වැරදි ආකල්පයෙන් අරගෙන දෘෂ්ටිගතිකව වචන කියන මේ වේත්වා කියන වචනේ දාන ඔක්කොම වතක් නේද කියලා නිගමනය කරනවා. ක්‍රියාව විතරක් කරගෙන ගියාම ඇති එහෙම හිතන්න ඕනෙත් නෑ ඒක වැරදි කියලා ඒක වැරදි දෘෂ්ටිගත කරනවා. බුද්ධෝහම් බෝධිසාමි ඉතිහා පත්තනා කතා මේ ලෞතර බුදුපාත් පතලා ලැබුවේ නිකම්ම නෙමෙයි. මම බුදු වෙනවා. මේ ලෝක සත්‍යයත් ඒ අවබෝධය ලබා දෙනවා කියලා. මම එදා ප්‍රාර්ථනා කළා. අද ඒක ඉෂ්ට වුණා. මං අද ඒ කාරණේ කරනවා කියලා බුදුරන් වහන්සේ වෙන්නපු දේශනාවක් තියෙනවා. එතන මුක්තෝ හා මෝච ඉස්සාමි ඉතිහාපත්තනා කතා. මම මිදෙනවා ලෝකයට මුදවනවා කියලා මම එදා ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් පැතුමක් කළා. ඔය පැතුම් කරපුවා තියෙනවා මම පෙන්නලා. ඉතින් මේ පැතුම කියන එකයි මේ වත කියන එකයි දෙකක්. මේ පැතුම් සියල්ල වත නෙවෙයි. ඒ වගේම හේතු ප්‍රත්‍ය නැතුව කරන්නා වූ යම්කිසි ආශීර්වාද වශයෙන් කරන්නා වූ දේවල් තියෙනවා මුලා කරලා සතු මිනිස්සු මුලා කරලා කීයක් හරි හොයාගන්න බබුණන්ගේ වැඩපිළිවෙල. ඒවත් හරයක් ඇති ඒවා නෙමෙයි. ඒ වගේම හරියක් ඇතවා වූ දේවල් ලෝක සත්‍යයට පතනවා. ඒ පැතුම නිකන් පැතුමක් නෙමෙයි ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා අනේ මේ ලෝක සත්‍යෝ මේ මේ தත්ත්වයටපත් වුණා නම් කොච්චර හොඳද? අනිත් මේ ලෝක සත්‍යයන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වෙලා මේ සැනසෙල්ල ලැබෙත්වා. අන්නේ පැතුම වැදගත් ධම්මගට හේතු වෙනවා. කරුණා මෛත්‍රිය පහළ වෙන්න හේතු වෙනවා. එනිසා ඒවා අර කියන වතට වැඩෙන්නේ නැහැ. ඉතින් වතත් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ආශිර්වාදයක් කියලා නිකම් මේ කරන්නා වූ හිස් දේවලුත් තේරුම් ගන්න ඕනේ. හරයක් ඇති දේත් වෙනම තෝරා ගන්න ඕනේ. එදා ওই දෙකටම දහම් කරුණු තියෙනවා. පරස්පර වෙන්නේ නැති හැටි හොම දැනගන්න ඕනේ. තේරුම් ගන්න බැරි කෙනා බුදුරන් වහන්සේ ප්‍රාර්ථනා කරන්න කියපු තැනුත් තියෙනවා. කරන්න එපා කිව්ව තැනුත් තියෙනවා. එහෙනම් මේ දහම පරස්පරයින කියලා වැරදි ආකල්පයක් ගන්නවා. ඉතින් එපා කිව්ව තැන ඇයි එපා කිව්වේ? පතන්න කිව්ව තැන ඇයි පතන්න කිව්වේ? මේ දෙකම තේරුම් ගන්න ඕනේ. ධර්මානුකූල තේරුම් ගත්තාම ධර්මයේ කිසිම දෙයකවත් කලතොල්ලක් නැහැ කියලා හරියට තේරෙනවා. එදාට යථාර්ථයේ පිළිලා ඉන්න සමන්ට යහපත කරගන්න පුළුවන්. ඒ ධර්ම විමර්ශනයක් නැති සමහර පුද්ගලයෝ එක එක මතවල පිහිටලා ওই විදිහේ දේවල් කියනවා. කිව්වට පස්සේ ලෝක සත්‍යය මුලාවටපත් වෙනවා. Tamanne කරන්න තියෙන අවස්ථාව පැහැලා හරිනවා. පෙරක ඇකින පින් කරලා වැඩක් නැහැ. නිවන් දකින්න බෑ සසර දික් වෙනවා. ඒක මුලා අවිද්‍යාවේ වැඩක්. දැන් මෙහෙමත් කියනවා. ඉතින් ඒක දැනගන්න අවිද්‍යාවෙන් කරන පිනකුත් තියෙනවා. අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංඛාරා කියලා. කුසල මූලපත්‍ය සංඛාරක කුසල මූලියක් අවිද්‍යාවේ නොවනෙහිකුත් තියෙනවා. එන බුදුරන් වහන්සේ මා භික්කවේ පුඤ්ඤානම් භාහිත සුඛසේතම් භික්කවේ අදිවචනම් පුඤ්ඤාන්ති කියලා. මාන්නි පිනට බිය වෙන්න එපා. මේ සුඛේද කියන තව වචනය පින කියන්නේ කියලා මෙහෙමත් විග්‍රහ කරපු තැන් තියෙනවා. ඒ වගේ මාර්ය ඇවිදලා බුදුරන් වහන්සේට බෝධිසත්ව අවස්ථාවේදී ඉල්ලනවා. ස්වාමීනි සක්විති රජ වෙන හොඳට පින්දහම් කරගෙන ඉන්නකෝ. ওই දුක් විඳින්න පැවිදිලා ඉන්නට වැඩිය කොච්චර හොඳ කියලා. ඉතින් බුදුරන් වහන්සේ පෙන්නා මාරේ ඔබ කියන පිනේ මට වැඩක් නැහැ. උදෑසන දාපු කෙල පිටක් වාගේ අයින් කළා මං ඕකෙන් ආවේ. පිනර නිග්‍රහ කළා එතෙන්දී. ඒක නිග්‍රහ කළේ මොන පිනටද? බය වෙන්නේ නැතුව මේ ඒ වගේම බුද්ධ ශ්‍රාවකන්ට වඩන්න කිව්වේ මොන පිනද? මෙන්න මේවා තෝරා ගන්න තුව බණ කියන්න ගියා මිනිස්සු අමාරු වැටෙනවා. එක කෑල්ලක් අල්ලගෙන ඊට අනුව බණ කියන්න යනවා. ඒ දෘෂ්ටිගත මිනිස්සයා අතරමං වෙනවා. කරගන්න ඕන දේ කරගන්න හම්බෙන්නේ යහපත් විදිහට. යම් කිසි විනක් නිසා ලැබෙන ආවිස වර්ණයේ සැපේ බලය ඥාන ගෝචර වීමට හේතුකාරකේ යම් පිනකින් නිපද වෙනවා නම් ඒක අත්‍යවශ්‍ය පසුතලයක් නිවන් අවබෝධ කරගන්න. ඒ පසුතලයේ නැති නිසා ලෝක සත්ත්වයින්ගේ පසුතලයේ ගොඩ නැගිලා නැති නිසා අති උත්තරීතර සීසත් ධර්ම රත්නේ ලෝට විද්‍යාමාන වෙද්දී තමන්ට වැටහෙන්නේ කොච්චර අහගෙන හිටියක් මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ මොකද තේරෙන්නේ නැත්තේ තමන්ට අවශ්‍ය පසුතලයේ තව ගොඩ නැගිලා මදි ආයුෂ තිබුණත් වර්ණයේ තිබුණත් ප්‍රබෝධයක් තියෙනවා කායික මානසික වන්නා වූ දාහයක් නැහැ සැපෙන් අහගෙන බලා ඉන්නත් පුළුවන්. උසාහේ වීරියක් තියෙනවා බලක් තියෙනවා. තේරුම් ගන්න නුවණ නැහැ. දැන් මොකද වෙන්නේ? කොච්චර බණ ඇහුවත් වැටහෙන්නේ නැහැ. දැන් ඉතින් නිකන් ඉන්නද? කමක් නැහැ මං අපාය ගියාවි කියලා ඉන්නද? එහෙම ඉඳලා බෑ. ඇයි මට වැටහෙන්නේ නැත්තේ? මොකද්ද අලුපාඩු? ආර්ය අෂ්ටාංගික මාර්ගය බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වැටහෙන්නේ නැහැ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩපහ වෙනෙහි කියන්න එපා කිව්වල මට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටහුණා නම් ඊතුරු තුනත් වැටහෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් එකක් වැටහුණා නම් අනිකත් වැටහෙනවා. අනිත් තුනම වැටහෙනවා. එකක් වැටුණොත් ඊතුරු තුන වැටහෙනවා. දුක්ඛාර සත්‍යය වැටහුණා නම් දුක්ඛ සමුදාය සත්‍යය දුක්ඛ නිරෝධාර සත්‍යය දුක්ඛ නිරෝධගාමි පටිපදාර සත්‍ය තුනම වැටහෙනවා. යම් මොහතක දුක්ඛ සමුදාය සත්‍යය වැටහුණා කියනවනම් ඔහුට මේ මොහොත වෙනකොට දුක්ඛාර සත්‍යයයි දුක්ඛ නිරෝධාර සත්‍යයයි දුක්ඛ නිරෝධකාර ප්‍රතිපදාාර සත්‍යයයි ඉතුරු තුනත් වැටහෙනවා. යම් මොහොතක දුක නිරෝධාර සත්‍යය වැටහුණා නම් ඔහුට මේ මොහොතේම දුක්ඛාර සත්‍යයයි දුක්ඛ සමුදාය සත්‍යයයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර සත්‍යයයි වැටහෙනවා. යම් මොහොතක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර සත්‍යය වැටහුණාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටහුණා නම් දුක්ඛාර සත්‍යයයි දුක්ඛ සමුදාය සත්‍යයයි දුක්ඛ නිරෝධාර සත්‍යයයි තුලත් මේ මට්ටමට වැටහෙනවා. සම්පූර්ණේ වැටුණා නම් අරිහත්වේ. චතුරාර්ය සත්‍ය සම්පූර්ණයි. තව වඩන්න දෙයක් නැහැ. එහෙනම් මේ ටික නොවැටහෙනවා නම් මාර්ගයේ වැටෙන්නේ නැත්නම් ඔව් ප්‍රඥාවේ අඩුවක් තියෙනවා. එහෙනම් ප්‍රඥාව වැඩි වීමට මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය කරන පසුතලයක් උට ගොඩ නැගෙන්න ඕනේ. නිවන් දැකීමට හේතු වෙන බණහලම නෙමෙයි ප්‍රඥාව ලබන්න ලැබෙන්න බණහපුහම ලැබෙන්න අවශ්‍ය පසුතලයේ තියෙන කෙනාටයි ලැබෙන්නේ. ඒ සම්පත්තිය තමාට පිහිට ගන්නවා නම් මේ ශාසනය තුල පින්දහම් කිරීමෙන් ලබන්න ඕනේ. අන්නේ පින බොහොම වැදගත් වෙනවා. මොනවද? තමන්ට බල තේරෙන්නේ නැත්නම් යම්කිසි ධර්මානුකූල පුද්ගලයෝ එකතු කරලා ධර්ම දේශනා කරනවා. අවිට නමුත් එක දෙයක් තේරෙනවා. බණ තේරුම් නැතුවට කවුරුත් පිළිගන්න විශ්වාසයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේගෙන අනන්ත ගුණ ඇති සත්‍ය දැක උත්තරමයන් වහන්සේ කියනම විශ්වාසයෙන් පිළිගන්නවා. උන්වහන්සේගේ අනන්ත ප්‍රඥා ලෝකෙට මම මේ පහනපත්තු කරනවා. මේ පහනපත්තු කළ ඒ අදහතින් පහනපත්තු කළා නම් කවදා හරි මටත් ප්‍රඥාව ලබන්න හේතු වේවා කිව්වනම්. ඒ මහපින ඔහුට ප්‍රඥාව ලබන්න උපනිසිරේ වෙනවා. ඊයත් බැවි නැත්නම් ඊළඟත් බැවි මහ නැනවතේ කියලා උපදිනවා. ත්‍රි හේතු උප්පත්තිය උතර හම්බ වෙනවා. ඒතොර 50ක් අහුනහම අපූර්වට තේරෙනවා. මෙන්න මේ වගේ මේ පිනේ වැදගත් කරම ක්‍රම දෙකක්. එකක් තමයි අනන්ත සංසාරයේ පටන් පින් කර කර හැප විඳ විඳ පින් කර කර එක එක සුගතිවල ඉපදිලා කාලේ ගත කරලා පින ගෙවිලා ගියා අතරමං වුණා ආයි දුගතියට ගියා ඔහම ආපු සසර ගමන. ඒ සසර ගමනේ මේ සසර යම්කිසි ආස්වාද විඳින බලාපොරොත්තුෙන් කරන පින් තියනවා නම් පරමාර්ථය ඒක නම් මෙන්න මේවායි බුදුරජාන් වහන්සේ නිගරු කොළේ හිස් පින් පස්සේ යන්න එපා කියලා. එහෙනම් හොඳ පිනක් තියෙනවා. යම් පිනක් නිසා ආයු වර්ණ සැප බල ප්‍රඥා පහළ වෙන්න හේතු වෙනවා නම් ආර්ය මාර්ගයට උපනිශ්‍රේ වෙනවා නම් ඒක හරි වටිනවා. ඒක කරන්න සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු මේ දෙවි වූවන්ටත් මිනිස්සු වලට ශ්‍රමණ වූවන්ට පින උපකාර වේ. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු වේ. ඉතින් බුදුරන් වහන්සේගේ මේ දේශනා තේරුම් ගන්න බැරුව සමහර අය විවිධ මත ප්‍රකාශ කරනවා. කාරණා ත්‍රිපිටකයෙන් පෙන්වුවාට පස්සේ ඕක බවුණු හදපු එක. Tamange එක හරි අරක වැරදි. මේ විදිහට මහ විනාශයක් කරනවා. හරි භයානකයි. දහම හරියට තෝරා ගන්න ඕනේ. 2600ක් යනකම් මේ අවුරුදු මහ තේර පළපුරුක පටන්ගෙන ගෙනාවු ධර්මයේදී ඒ රටාව තමයි අද වෙනකන් ගේන්නේ. ඉතින් ඒ රටාව වෙනස් වුණා ඒ කාලෙදිම ඔක බොරුවක් නං. ඒ මහරහතන් වහන්සේලාගේ කාලෙම ඔක කපලා දාලා නිකන් ඉන්නවා ගේන්නේ නැතුව. වෙනස තෝරා ගන්න ඕනේ.